නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නිදීනං වේ භවත්තාරං යං පස්සී වජ්ජ දස්සිනං නිග්ගයිහවාදින් මේධාවින් කාදි සංපන්දිතං භජේ කාදි සංභජමානස්සේ සෙය්‍යෝ හෝතින පාපියෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ කළගුණ සැලකීමක් නිමිත්තෙන් දේශනා කළ ගාථාවක් මේ කියවුනේ. ධම්මපදයේ පඬිත් වර්ගයේ මුලට මෙන්න ගාථාවයි. ගාථාවේ තේරුම නිදීනං ව පවත්තාරං පොළවේ සැඟවී තියෙන නිදානියක් පෙන්වන්නක් මෙන් කරුණු කියා දෙන්නා වූ වජ්‍ය දස්සි නම් අනුන්ගේ සුළු සුළු වරද වුණත් දැකලා ආවාර දෙන්නා වූ නිග්ගාහ්‍ය වාදීන් වරදට අනුරූපව ආවාද කරන්නා වූ මේධාවින් තැනට සුදුසු නුවණින් කරුණු කියා දෙන්නා වූ පණ්ඩිතම් පස්සේ ඥානවන්ත කෙනෙක් දකින්නේ නම් සාදිසං පණ්ඩිතම් භජේ එවැනි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න. තාදිසං භජමානස්සේ එවැනි කු ආශ්‍රය කරන්නාට සෙය්‍යෝ හෝති නපාපියෝ පිරීමක් වන්නේ නැත කාන්තෙන් දියුණුවක් වන්නේ ය කියන එකයි ගාථාවේ තේරුම. පොළවේ සංගවී තියෙන නිදානියක් පෙන්නනවා වගේ කරුණු කියා දෙන්නේ එවාගේම අනුන්ගේ සුවල්පෝද වරදක් දැකලා වර්ධ පෙන්නලා දෙන වර්ධට අනුරූපව අනුශාසනා කරන කනර සුදුසු නුවණින් කටයුතු කරන නැනවත් කල්යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්න එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්නාට ජීවණයක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ මේකයි අදහස බුදුරජාණන් වහන්සේ දිනක් ජේතවනාරාමේ කුටියෙන් කුටියේ සෙනසුන් බලාගෙන වඩින වෙලාවේ දැක්කා පනකොළ උදරමින් සිටියේ වයෝවෘද උපාසක මහත්මිය. එතෙන් සමීප වෙලා ඇසුවා පින්නක ඔබ කවුද? ස්වාමීනි මම රාද. මගේ නම රාද. භාග්‍යතුන් වහන්සේ ඇසුව මොකද මේ කරන්නේ? ස්වාමීනි මම මේ සංඝයාට සුළු උපස්ථාන කරනවා. මලු පෙත් මං හැමදලා දෙනවා කැලි කසල ඉවත් කර දානවා මලුවේ හැදෙන කනකොල ඉවත් කර දානවා සංඥාගෙන් ලැබෙන දෙයක් අනුභව කරලා මම මේ පිනක් කරගන්නවා භාග්‍යතුන් වහන්සේ ඇසුවා රාදේ ඔබ කැමතිද පැවිදි වෙන්න සාදු සාදු ස්වාමීනි මං හරිම කැමතියි කැමතුණාට මම මහාන කරගන්න කිසියම් ස්වාමීන් වහන්සේ නමක් කැමති නෑ මම වයස්ගත නිසායි කියලා. බුදුරජාන් වහන්සේ වැඩියා ධම්සභා මණ්ඩපයේට. ධම්සභා මණ්ඩපයේ සංඝ පිරිස රැස් වෙලා හිටිය දහස් ගණනක්. සරුවඥන් වහන්සේ අසවදලා වදාලා මහණෙනි මේ සේනාසනේ ඉන්නවා නේද රාද කියලා වයෝවෘද උපාසක මහත්මියෙක් ඉන්නවා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි සුවල්ප හෝ උපකාරයක් ලැබිලා තියෙනවද? මේ විශාල සංඝ පිරිස නිස්සබ්දයි සාරිපුත්තර මහ රහතන් වහන්සේ අස්නෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේට වැඳගෙන කිව්වා ස්වාමීනි මේ රාජ උපාසකතුමාගෙන් මට උපකාරයක් ලැබිලා තියෙනවා මොනවද සාරිපුත්ත ස්වාමීනි මම සෑම දවසෙම පින්දපාතේ වඩින්නේ ප්‍රමාද වෙලා මේ සෑම කුටියක් සෙනසුණක් ගානේ මම බලනවා මලු කෙත් මං හැමදෙලා නැත්තම් අම දිනවා ඉදල් කොහො භාජනාදී තැන්පත් නැත්නම් ඒවා තැන්පත් කරලා තියෙනවා දොර ජනෙල් හරියට වහලා නැත්නම් ඒවා වහලා කියලා සියල්ලන්ට පමා පමාවෙන් තමයි මම පින්දපාත වඩින්නේ ස්වාමිනේ මම වඩින එක දවසකදී හොඳටම දවල් වෙලා පාරයිනේ මේ රාද උපාසකතුමා ඉඳගෙන අත් දෙක්වල කිව්වා ස්වාමීනි අන්න අතනේ පේන ගෙදරට වඩින්න එතෙන්දී දානේ ලැබෙනවා ඒ ඇත්තටම මම මේ ගෙදරට ගියා මට සෑහෙන්න දාන ලැබුණා. ඉර අවර වෙන්න ඉස්සෙල්ලා මට දාන ගන්න පුළුවන් උනේ මේ උපාසකතුමා දාන ලැබෙන තැන පෙන්නපු නිසායි. මෙන්න මේ උපකාරය මට මතකයි කිව්වා. එසේනම් සාරිපුත්‍රයේ මේ රාද උපාසකතුමා පැවිදි වෙන්න ආසයි කැමැති. හොඳ නේද උපකාරයක් වුණොත්. සාදු සාදු ස්වාමීනි මම මේ උපකාරය කරන්නම් කියලා අවසරගෙන මේ රාද උපාසකතුමා ළඟට වැඩියා. වැඩලා තමන් වහන්සේගේ කුටියට එක්කාසු කරගෙන ගියා. තමන් වහන්සේම කචපංචක කර්මස්ථානයේ දීලා ඉසකෙස් බෑවා. තමන් වහන්සේම ඇඟේ මැටි ගාවල නාවල කහදීරෙන් දෝවණේ කරලා පිරිසුදු කළා ගිහි ගඳ ඇරියා. සරියොත් ස්වාමීන් වහන්සේගේම සිවුරු පිළිකර දීලා අන්දවලා පෙරවලා පරිද්ද ලබා දුන්නා. උපසම්පදාවත් ලබා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ රාජ ස්වාමීන් වහන්සේ දැන් වය වෘද්ධයි. අවුරුදු 120ක් තරම් වයසයි. ඒක නිසා සාරිපුත්තර මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේම කුටියේ තැනක නවත්වාගත්තා. තමන් වහන්සේම දැහැටි උණුපැන් සිසිල් පැන් ආදී දෙනවා. පින්දපාතේ ගෙනත් දෙනවා. වත් පිළිවෙත් කරනවා. මේ කොම සාරිපුත්තර මහ රහතන් වහන්සේගේ අතින්ම සිද්ධ කරනවා. ඒ මන්දිරාතේ නිතර නිතර නිතර ආවාරු දෙනවා. වාඩි වෙන්නේ මෙහෙමයි, සිවුර අඳින්නේ මෙහෙමයි, කටිය බඳින්නේ මෙහෙමයි, සිවුරු පොරවන්නේ මෙහෙමයි, දත්තිවේක්ෂා කරන්නේ මෙහෙමයි, වඳින්නේ මෙහෙමයි, කතා කරන්නේ මෙහෙමයි, දානේ වඳන්නේ මෙහෙමයි, භාජන හොදන්නේ මෙහෙමයි, පාත්‍රය හොදන්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. කැසිකිලියේ පවතින්නේ මෙහෙමයි, කැසිකිලියේ පවතින්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. ඒ මන්දිවාට අතරක් නැරේ භාවනා කිරීම සම්බන්ධ නිතර නිතර උපදෙස් දෙනවා. මේ රාජ ස්වාමින් වහන්සේද වයෝවෘදයි කියලා කිසිම දරදඬුකමක් නැහැ බොහෝම නිහතමානීව මේ ආවාද පිළිගත්තා. මේ ආවාද පිළිඅරගෙන ඒ වත් පිළිවෙත් වල යෙදී නිරතුරුවම භාවනාවේ යෙදලා ඉඳලා වැඩි දවසක් යන්නේ මැත්තේ සියලුම කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට බොහෝ භික්ෂුන් වහන්සේලා ගනුම් දුන්නා ස්වාමීනි මේ සාරිපුත්‍ර ඉෂ්ඨනිරයන් වහන්සේ පුදුමාකාර ගිලානෝ ප්‍රස්ථානයක් වයෝවෘද්ධ ප්‍රස්ථානයක් කරනවා. තමන්ට පින්දපාත ලැබෙන්න පාර පෙන්නපු උපකාරයේ අනුව පුදුමාකාර කළගුණ සැලකීමක් කරනවා මේකනම් ආශ්චර්යයි කියලා සාකච්ඡාවක් ඇති වුණා. එතෙන්නේ සරුවක්යන් වහන්සේ වැඩලා මේ ප්‍රවෘත්තිය පහදා දුන්නා. මහණෙනි මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ අද පමණක් නෙමෙයි පූර්ව ජාතිවලදෙත් මේ කළගුණ දන්න කළගුණ සලකන සත්පුරුෂී භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා එවැනි පූර්ව චරිතයක් අපට අහන් ලැබේවා කියලා. ඒ ලාමේදී සරුවක්ඥන් වහන්සේ පාදා දුන්න මහණෙනි මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ ඈත කාලයේදී හිමවත් පෙදෙසේ ඇත් රංචුවක නායක ඇතෙක් වෙලා හිටිය. ගංගානම් ගඟේ ඉහත්තේ තමයි ඒ ප්‍රදේශය. බර්ණස් නුවර වාසී වඩු මහතුරු කණ්ඩායම් පාරු හදාගෙන මේ ගඟේ ඉහළට ගිහිල්ලා ඒ වනාන්තරයේ කඳවුරු බැඳගෙන දව කපලා ගස් කපලා දව ඉරලා හඳන් ඉරලා දොරවලුවහු මේසපොතු අල්මාරි ජනෙල් මේ ආදී ගෘහ භාණ්ඩ අදලා ගඟේම පාරුවෙන් ගෙනල්ලා නගරේ විකුණලා ජීවත් වෙන සිරිතක් තිබුණා. මෙම වරින් වර යන මේ වඩුමාතුළු කණ්ඩායම හඳවරු බැඳගෙන නැතලා ඉන්න අසල මේ ඇතාගේ පයේ ලොකු උලක් යනලා යන් දෙන්න බැරුව හරහා වැටලා තිබුණා. මේක දැක්ක මේ වඩුමාතුළු කණ්ඩායම ඇතා ළඟට ලං වෙලා කිව්වේ ඇත්‍රාජේනි කලබල වෙන්නේ නැත්නම් අපි මේ උල ගලවලා බෙහෙත් කරන්නම් කියලා. ඇතාට කෑම ගෙනත් දුන්නා. කෑම ගෙනත් දීලා කෑම අනුභව කරද්දී බෙහෙත් වතුර හදලා බෙහෙත් වතුරෙන් මේ උල හැදෙත් උල ගැන අනිත් තැන හොඟවලා උල ගලවලා ලේසර විවත් කරලා බෙහෙත් යොදලා බෙහෙත් දැන්දා. නැවත නැවත නැවත කෑම ගෙනල්ලා දෙනවා වතුර ගෙනල්ලා දෙනවා <clears throat> එවාගේම එතා ළඟ පිරිසුදු බකම ඇති කරනවා ඒ වගේම මේ තුවාලය වරින් වර බෙහෙත් වතුරෙන් සෝදමින් බෙහෙත් ගල්වමින් වැඩි දවසක් යන ඉස්සෙන මේ තුවාලය හොඳ කෙරුවා. දැන් අතාර නැගිටින්න පුළුවන් වුණා. අතාරකින් තමා යන යන තැන්වල ගොදුරු අරගෙන මේ වඩුම අතුරු වැඩ කරන තැනට එනවා. ගහ කපනවා නම් ගහ පෙරලලා දෙනවා. ගහ කුටි කරලා උස්වන්න ඕන නම් උස්සලා පලංචියට දෙනවා. ඉරණලී බිමට බාලා දෙනවා. බිමට බානලී දඬු ජව වඩු කර්මාන්ත ශාලාවක් නැත්නම් වඩු මඬුවට ගිහින් දානවා. මේම මිනිස්සෙකු කියන්නේ නැතුවම මේ ඇතා හිතා මසා ඒ වැඩ කරනවා. වඩු මහත්තුරන පුදුමයි. මේ ඇතාට කරපු උපකාරයට ඇතා කරන උපකාරය ගැන පුදුමයි. ඔයමින් අතරතදී වඩු මහත්තුරු මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරලා මේවා ගෙනියන්න සූදානම් වෙන බව තේරුම් ගත් අත්රාජයා අත්රාන්චුවෙන් ඇත්තටියෙගෙනලා මේ වඩු මහතුරුණ තෑගි දුන්නා. වඩු මහතුරු මේ ඇතාර ඇත්තටි අරගෙන ගින් අදාගත්තා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා යත්‍රාජයා කියන්නේ මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ. සාරිපුත්‍ර ඉස්තිවරයන් වහන්සේ සිව්පාවෙක් වෙලා ඉඳලා තමන්ද කළ උපකාරයට මෙහි ප්‍රත්‍යඋපකාර කළා තියෙනවා. මේක මේ සාරිපුත්‍ර ඉස්තිවරයන් වහන්සේ දීර්ඝ කාලයක් පුරුදු කළා වූ ශ්‍රේෂ්ඨ ගුණයක් බව පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ නිදීනංව පවත්තාරං නිධානයක් පෙන්වන්න වගේ අනිත්‍යයට සුගති මඟ නිවන් මඟ පහදා දෙනවා. වජ්‍ය දස්සිනං ඇසුරු කරන්නාගේ සුවල්පෝද වර්ග දකිමින් වර්ධත අනුරූපව ආවාද අනුශාසනා කරනවා. නිග්ගඤ්ඤවාදීන් දන දන වර්ධ කරන අයට නිග්‍රහ කරමින්ම ආවාද කරනවා. මේ දාවින් තනනකන බලා තනට සුදුසු පරිද්දෙන් නුවණ හසුරුවනවා. මෙන්න මේ කියන ගුණාංග ඇති බැවින් එවැනි සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුයි කියන එක පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න කරුණ රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි සංසාරයේදී දන් දීලා සීල කළා භාවනා කළා මෞපිය වචන් කරලා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ප්‍රාර්ථනා කරගෙන ආවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය දැන් අපට ලැබිලා තියෙනවා. ඒ කවර කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයක්ද බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය කියන මේ රත්නත්‍රයයි මේ රත්නත්‍රයේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය උඩ තමයි ගිහිතේදී බෞද්ධයෝ අද සුගති මඟට නිවන් මඟට යොමු වී කටයුතු කරන්නේ අපි හිතන්නට ඕනේ මේ කෙසේ මෙසේ වාසනාවක් නෙමෙයි මනුෂ්‍ය ලෝකේ කොතකොත් කෝටි ගණන් මිනිස්සු හිටියාට නිර්නියම ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැමෝටම ඇත්තේ නැහැ. කෙනෙක් දෙවියන් අදහනවා, කෙනෙක් ඉතින් එක එක જાති ඇදහිල්ලෙන් නියම සම්මාදිට්ඨියෙන් තොරවයි ලෝ ජීවත් වෙන්නේ. නමුත් අපේ බෞද්ධයෝ කුඩා කාලයේ පටන් දෙමව්පියන්ගේ මව්ගේ කුසේ ඉන්න කාලයේ පටන්ම අපට ආభాසයෙන් ලැබිලා තියෙන රත්නත්‍රයේ ආශිර්වාදය ලැබීමටයි. මේ රත්නත්‍රයේ සරණ පිහිට ගැනීම තමයි නියම කල්යාණ මිත්‍ර සම්පත්තියේ. දිනක් අනදමා හිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙහිම අදහසක් කිව්වා. ස්වාමීනි මට වැටහෙනවා මේ බුදු සසුනේ භාග්‍යක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා උඩයි කියලා. භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා ආනන්දය. සකල මේමෙහිදං ආනන්ද බ්‍රහ්මචාරියන් යදිදං කල්යාණ මිත්‍යතා කල්යාණ සහායතා ආනන්දය බුදු සසුනේ භාගයක් නෙමෙයි. සකල වේද බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍ර සම්පත්තියක්, කල්යාණ මිත්‍ර සහායතාවක්. මමං ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාත්‍යා පරිමුච්ඡanti. ආනන්දය ඉපදීම නැවත නැවත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයට ඇවිල්ලා ඉපදීමක් නැති අජාති සංඛ්‍යාත අමා මහ නිවනටපත් වෙනවා. ජරා ධම්මා සත්ත මමං ඥානන්ද ආනන්ද ආන ආගම්න ජනා ධම්මේ පරිමුච්ඡanti. දිරදිනා යන සුළු ආත්ම භාව ඇති සත්‍යය තථාගතයන් වහන්සේ වෙත පැමිණීමෙන් ජරාවක් නැති අජර වූ අමාම නිවනටපත් වෙනවා. ව්‍යාධි ධම්මා සත්‍ය ව්‍යාධිනා පරිමුච්ඡanti. තථාගතයන් වහන්සේ වෙත එන ලෙඩ රෝග හැදෙන සුළු සත්වයෝ ලෙඩ රෝග නැත්තා වූ අව්‍යාධි නිර්වාණ ධාතුවටපත් වෙනවා. මරණ ධම්මා සත්‍ය මරණේන පරිමුච්ඡanti. මරණ සුළු සත්වයෝ සතාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයට ඇවිල්ලා අමෘත මහා නිර්වාණ ධාතුවටපත් වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ධම්මා සත්තා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසෙහි පරිමුච්ඡanti ආනන්දයේ හනන සුළු සත්‍යයෝ ශෝක වෙන සත්‍යයෝ කායික දුක් විඳින සත්‍යයෝ මානසික දුම්නස් විඳින සත්‍යයෝ දදී ආයාසය එවැගේම පපුවේ ගින්දර ඇති සත්වයෝ තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේද පැමිණ ඒ සීලම ශෝකාදීන් අතමින්දී අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. එනිසා ආනන්දයේ බුදු සසුනේ භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් බුදු සසුනේ නියම කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයක් කල්යාණ මිත්‍ර සහායතාවක් වෙනවා කියන එක පහදා ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපි තේරුම් කරගනිමු අපට මේ බුද්ධ ශාසනය මෙති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලැබී තියෙනවා. දැන් අර මුලින් සඳහන් කළානේ අවුරුදු 120ක් වයස ඇති රාද ස්වාමීන් වහන්සේ පැවිදි වෙ රහත් වුණා කියලා. දැන් මේ ඉන්නේ වයෝවෘද්ධ මව්පියන් අතර 120ක් ගිය කෙනෙක් නැහෙනේ. නමුත් මේ වයෝවෘද්ධ හැමදෙනාම හිතන්නට ඕනේ අපට ලැබෙන විනාඩියක් විනාඩියක් පාසා අපට රහත් වෙන්න වාසනාව තියෙනවා කියලා. ඒ කොහොමද? අපි නිත්‍ය වශයෙන් පංචශීලය හොඳට ආරක්ෂා කරගන්නවා. එවාගෙම බුදු බුද්ධ වන්දනා කරනවා. මෛත්‍රී භාවනා කරනවා. ත්‍රිලක්ෂණ විපස්සනා වඩනවා. මේවා හරියට කරනවා නම් වාස නියමයක් නැහැ. මේ කෙලස් නැසා මඟඵල නිවන් සබ ලබ සුව ලබන්නට ඒක උපකාරයක් වෙනවා. ඒක නිසා අපි ආරාධනා කරන්නේ මේ වයෝවෘද්ධ මව්පියන්ගේ අතරක් නැර හිත පිරිසිදු වෙන හැටියට තමන්ගේ භාවනා මානසිකාරයක් පුරුදු කරගනිත්වා කියන මේ අනුශාසනාවයි. ඉන්නතුනි මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ධර්මද්දක ජාතක දේශනාවේදී චත්තපාණීකියා කපු මහත්මිය කියලා හිටිය. එතුමාට දීර්ඝ කාලයක පටන් පැවති ප්‍රාර්ථනා හතරක් තිබුණා. ඒ මොනවාද ප්‍රාර්ථනා හතරේ කිසිදාක කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කිසිදාක කිසි කෙනෙක් ගැන ක්‍රෝධ කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී මධ්‍යසාරයක් පාවිච්චි කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී හිත ඇති හිත නැති කිසිවක් ගැන කෘෂ්ණා කරන්නේ නැහැ. මෙන්න මේ ගුණාංග හතර උනාසේ දිගට පවත්වාගෙන ආවා. කිසි කලෙක කිසිවෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කිව්වේ පූර්ව ජාතියක රජ කෙනෙක් වෙලා හිටියා. ඒ රජුරුවන් හිටියා බොහෝම සිල්වත් ගුණවත් අගමැති කෙනෙක්. බොහොම රූපවන්තයි. ඒ අපි බෝධිසත්වයෝ. බෝධිසත්වයන් වහන්සේ එදා මේ රජුරුවන්ගේ අගමැති වෙලා හිටියා. එතුමා බොහෝම සීලවන්තයි, බොහොම ගුණගරුකයි, බොහොම සත්‍යවාදී. රජකුමාරට පිටිසර බද කැලණ්ලක් සංසිඳවන්න යන්න සිද්ධ වුණා මාසයකට දෙකකට. අග්‍රාමාත්‍ය තුමාට කිව්වා රාජ්‍ය බලා ගන්න කියලා. කජ්ජිරුවන්ගේ අග්‍ර මහේසිකාව දුස්සීලයි. මේ රූපවන්ත වූ බොහොම ක්‍රියාශීලී වූ අග්‍රාමාත්‍යතුමාට වැරදි ආරාධනයක් කළා තමා සමීපයෙන් දෙන්නේ. නමුත් මේ අග්‍රාමාත්‍යතුමා එවැනි පාපයකට කවදාකවත්ම හිතින්වත් සහභාගී වෙන්නේ නැහැ. ඒක නිසා මේ රාජ දේවිය මහරජුරුවන් ආපසු ආවාට පස්සේ මහා අමූලික බොරුවකින් අග්‍රාමාත්‍යතුමාට චෝදනා කෙරෙව්වා. රජ්ජුරවණ දරා ගන්න බැරි වුණා ඊර්ෂ්‍යා පරවස නපුරු චේතනාව. කිසියම් වග විභාගයක් නැතුව මේතරම් නිවැරදි, මේතරම් සත්‍යවාදී, මේතරම් සීලවන්ත, මේතරම් ගුණගරුක අග්‍රාමාත්‍යතුමාට මරණීය දඬුවම් නියම කළා. අග්‍රාමාත්‍යතුමා බොහෝ බුද්ධිමත් කෙනෙක් බැවින් මහ රජුගන්ඩි කිව්වා දේවයන් වහන්සේ තමුන්හන්සේගේ සෙවණම මෙච්චර කාලයක් සේවනය සේවය කළා. තමුන්වහන්සේට මගේ අබමා රේණුවක වරදක් දකින් ලැබිලා නෑ නේද? තමුන්වහන්සේට යම් කෙනෙක් පැමිණිලි කරා නම් මාත් සමීපයට කැඳවලා මේ සම්බන්ධ විනිශ්චයක් කරන්න. විනිශ්චයක් කළා මා වරදකරුවෙක් නම් දඬුවම් දෙන්න නැත්නම් මාව නිදහස් කරන්න ඒක තමුන්වහන්සේ නැනවත් වෙන්න කියලා ආවාද කළා. රජතුමාට කාරණේ වැටහුණා. රජතුමා කාරණේ වටහාගෙන සත්‍යක්‍රියාවක් කළා. මගේ ජීවිතේ පුරා මම නිත්‍ය වශයෙන් පංචශීලයේ රැක්කා, ගෝයාට ශීල රැක්කා, මෞපිය උපස්ථාන කළා, සතර සංග්‍රහ වස්තුයෙන් ජනකාට සංග්‍රහ කළා. ඒ සත්‍ය බලයෙන් මට මේ වාගේ ඊර්ෂ්‍යාවක් නිවන් දක්නාතුරු හිතේ පහළ නොවේවා සෑම දිනාගේ සම්පත්තියේට සතුටු වීමේ මුදිතා ගුණය මට පිහිටාවා කියලා අදිෂ්ඨාන කළා. මෙන්න මේ ගුණයේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නිවන් දක්නාතුරු පැවතිච්ච ගුණයක් එදා අජ්ජුරුව සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ එදා අග්‍රාමාත්‍යතුමා අපේ බෝසතාණන් වහන්සේ කිසිදාක කිසි කෙනෙකුට ක්‍රෝධ නොකරනවා කිව්වේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියකදී වනාන්තරගතව තවුස්දන් පුරමින් හිටියා. උන්වහන්සේගේ නම අරක අරක කියන නමයි. මේ අරක තාපසයන් වහන්සේ හත් දවසක් මුළුල්ලෙහි මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මහා කල්ප 8ක්ම ආභාසර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සැප වින්දා. ඊළඟට සද්දව රජ පදවියේ තුන් සිය වාරයක් කළා. චක්‍රවර්ති රාජ්‍යයේ 500 වාරයක් කළා. වෙනත් වෙනත් ප්‍රදේශ රාජ්‍ය ආදී ලැබුවාර අපමණයි. මේවා පෙරවිසු ආත්ම දක්නා නුවණ පහළ වී අදිස්ථාන කළා මෛත්‍රියේ මෙච්චර ආනිසංස ගැන දෙන බැවින් නිවන් දක්නාතුරු මගේ සිතේ ක්‍රෝධයක් වෛරයක් ඇති නොවේ මෛත්‍රියේ පිහිටාවා කියලා අදිස්ථාන කරගත්තා. එනිසා නොහස් නිවන් දක්නාතුරු මෛත්‍රියේ පිහිටියා කිසිදාක තරහ නැහැ. කිසි කලක මද්යපානයක් නොකරන්නේ මක් නිසාද? ඒ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියක චත්තපාණී කියලා රජ කෙනෙක් වෙයි කිය. මේ චත්තපාණී රජතුමා බොහෝම ධාර්මිෂ්ඨයි. පොය දාසට පවා සතුන් මරීමත් මස් විකිණීමත් සහනක්. නමුත් මේ රජුරවන්ට සෑම දාසේම මද්යපානියක් ඕනේ මාංසාහාරත් ඕනේ. ඉතින් හරියට මේ අරක් කැණියා පොය දාසට පෙර දාසේ මස් කැටියක් ප්‍රවේශම් කළ තියා ගන්නවා රජුරවන්ට පොය දාසේ ආහාර සපයන්නට. ඔය අතරතදී රජගෙදර බල්ලෙකු ඒ මස් කැටිය දැහැගෙන ගිහිල්ලා පොය දාසක මස් නැති වුණා. රාජ මහේසිකාවට කිව්වා දේවීන් වහන්සේ දැන් අද කොහොමද රජුරවන්ට මං ආහාර සම්පාදනය කරන්නේ? සබාගත මස් කැටිය ඉවරයි. බල්ලෙක් දැහැගෙන ගියා. අද මේ නගරේ කොතැන ගුවත් මස් කඩේක මස් කැබැල්ලක් ගන්න නෑ මම මොකද කරන්නේ? රාජදේවිය කිව්ව බය වෙන්න එපා. මේ අපේ අතදරුවා රජුගම් බොහෝම ආදරය කරනවා. රජුරෝ කෑම මේසෙට වාඩි වුණා මේ අතදරුවා වාඩි මේ අත වඩා ගන්න දෙමු. දරුවා එක්ක සුරතල් කරමින් තියෙන ආහාරයක් ගනීවි කියලා එක සනසලා කෑම සම්පාදනය කළා. රජතුමා රාජසභාවෙන් නැගිටලා මද්දපානය කරලයි මේ ආහාර වේල ගන්නෙ. එහෙම ඇවිල්ලා වාඩි වුණා. රාජ දේවියත් බලාන ඉඳලා දරුවගෙනත් අතර දුන්නා. දරුව වඩාගත්ත මේ රජුරෝ දැන් ඉන්නේ මද සිහියේ. සුරාපානය නිසා මද සිහිය නියම සිහිය නෙමෙයි. කෑම මේසේ දෙස බානකොට මොනවද මොනවද කියන්නේ කියලා බානකොට කිසිම මාංශ ආහාරයක් පේන්නේ නැහැ. වරක් කැමියාට කිව්වා කෝවද මාංශ ආහාර. ඉතින් ඇත්තම කිව්වා දේවයන් වහන්සේ අදට තිබුණු මස් කැටියේ බල්ලෙක් දැහැන ගිහිල්ලා අද මේ රටේ කොතනකවත් මස් කඩේකවත් මස් කැබැල්ලක් නැහැ සොයාගන්න. එනිසා අද මා නිර්මාංශ භෝජන. දැන් රජ්ජුරු යන්නේ අවසී යන්නේ මේ තමන්ගේ පුතා කියලාවත් මතක නැහැ. හරියට කුකුලෙකුගේ බෙල්ල කඩකවන්න වගේ මේ දරුවාගේ බෙල්ල කඩකවලා මරලා දුන්නා මම රජ කෙනෙක් නේද මටද මස් නැත්තේ වා මේ මාසේ සම්පාදනය කරන්න කියලා අරක්කමයට දුන්නා. රාජ දේවිය කම්පාලා දෙමි වැටුණා කලාන්ත වෙලා. දැන් ඉතින් රජුරෝ සිහිසන් නැතුව වගේ වාඩි වෙලා ඉන්නවා. රජුරෝ සදාවටම මධ්‍යසාරේ සිහි මුලා වෙලා දැන් ඉන්නේ මත් වෙලා. අරක්කන්‍යා වැවුල වැවුලා මේ කුඩා මරුණා වූ මා දරුවාගේ මාංශයේ කීප හැටයකට හැදුවා. මස් බැදලා හැදුවා, මස් හොද්ද හැදුවා, කස් කෙරෙට හැදුවා, මස් මිරිසෙට හැදුවා, එක එක දෙයට හැදුවා. ඒ වගේ මස් මේ සුප් එක වගේ හැදුවා. ඔක්කොම හදලා ඉක්මනින්ම ගෙනත් දුන්නා. රජ්ජුරුවෝ දන්නේ නැහැ මේ තමන්ගේ පුතාගේ මස් කියලා. රජ්ජුරුවෝ හොඳ ඇති කෑම ගත්තා. කෑම අරගෙන ගිහින් නිදාගත්තා. පෑ කීපයකින් නිින්දෙන් අවදි වෙලා දැන් මෙරිමත් හිඳිලා අඬා අඬා ඉන්න රාජදේවියට කිව්වා දේවියනි පුතා ගේන්න වඩා ගන්න කියලා. රාජදේවිය කිව්වා දේවයන් වහන්සේ තමුන්නාසේට පුත්තු ඉන්නවද? තමුන්නාසේ හදා වඩා ගන්නේ මේ රටක් වටනා පුතාගේ මාංශිනේද කාල බඩ පුරවාගෙන ඉන්නේ. මද්දපාණෙන් මත් වෙලා ඔබ මගේ පුතාගේ බෙල්ල කරකවල ආරක්ෂා මෑලවා උයා පියාගෙන කෑවා නේද? ඔය බඩේ පුරවාගෙන ඉන්නේ දරු මාසෙත් එක්ක කෑම ටික නේද? තවත් ඔබට දරුවෝ ඉන්නවාද කියලා බිම වැටුණා. දැන් මේ රාජදේවිය ක්ලාන්ත වෙලා වැටලා ඉන්නවා. රජුරුවන් සිහියෙන් ඉන්නවා. රජුරුවන්ට තේනවා මං කරගත්ත මහා අපරාධය කියලා. එකාතකින් රටක් වන්න දරුවන් ඇති වුණා. එකාතකින් මහා නින්දාවකටපත් වුණා. එකාතකෙන් මහා ලැජ්ජාවකටපත් වුණා. ඒ නිසා පොළවේ අත කියලා පැතුවා. මම මෙච්චර කාලයක් යම්බඳු කුසලයක් කරගෙන තියෙනවා නම් ඒ හේතුවෙන් මට නිවන් දකින තුරු කවදාකවත් මේ තරම් සාහසික වැඩ කරන්න හේතු වෙන්නේ මද්දපානයක් සිද්ධ නොවේවා කියලා අදිෂ්ඨාන කළා. භාග්‍යතුන් වහන්සේ වදාළා එදා ඒ අදිෂ්ඨානයේ අද දවස දක්වා සාරිපුත්‍ර විස්තරයන් වහන්සේගේ පැවතුණා කවදාකවත් මද්දපානය කළා නැහැ ඊට පස්සේ. කිසි දෙයක තීර්ෂයා නොකරම් කිසි දෙයකට ඇලුම් නොකරන්නේ මක් නිසාද? ඒ තෙර જાතියේ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කිතවාස කියලා රජ කෙනෙක් වෙ හිටියා. මේ කිතවාස රජුරවන්ට දරු සම්පත් තිබුණේ නැහැ. ඒ කාලේ පසේ බුදුවරයන් වහන්සේලා නම් හිටියා. ඒ උපදේශ අනුව බොහෝ පින් දාම් කළා. දරු සම්පන්න ලැබෙන්න බොහෝ පින් දාම් කළා. දරුවෙක් උපන්න මේ දරුවා උපදින නැකතේදී දෛවාඥෝ කිව්වා මේ දරුවා බොහෝම කිපෙන්සුණු දරුවෙක් කියලා. බොහොම කිපෙන්සුණු දරුවෙක් වෙනවා තරුණ වයසේදී වතුර නැතුව මේ පරිලෝ යනවා කිව්වා. ඉතින් රාජ්‍යරෝ මේ දරුවා හොඳට හදාගත්තා. හැම තැනම නගරයේ ඇතුළතයි පිටතයි උයනේ හැම තැනම ජල පහසුකම් ඇති කළා. ලින් කැපුවා, පොකුණු ඇදුවා, ජල වේලි හැදුවා. හැම පැත්තෙම ජලය සුලභ කළා. මේ දරුවාට වතුරේ ගනොෙන්න. මේ දරුවා කුඩා කාලයේ පටම බොහෝම කිපෙන කුණු කටුව වගේ. අන්තකුරේ කිසිම කෙනෙක් එක්ක සමගියෙන් ඉන්න බෑ. හැම දිනකටම කිපිලා ගහනවා, බනිනවා, රොස් කියනවා, තරහ වෙනවා, නොයෙක් විදියට මේ දරුවාගේ පැවතුම් අරිම අශීලාචාරයි. නමුත් කජ්ජුරුව මේ පුතා හදාගත්ත රාජකුමාරයා හැටියට බොහෝම ලස්සනට වැඩුණා. අවුරුදු 20ක තරම් වයස කාලයේදී මේ දරුවා ඇත අපිට නම් වලා විශාල පිරිසක් එක්ක උයන් සිරි නරඹන්නේ පිටත් කෙරුවා. එදා උදෑසන යනකොට සුනීත්‍ර කියන පසේ බුදුරජාණන් වහන්සේ පින්දපාත වඩනවා මඟ හම්බ වුණා. මේ කුමාරයාට කිසි ගාණක් නැහැ තා පිටින් ඈතට ගියා. යන පිරිස යාන වාහන වලින් වැහැලා වඳින්න පටන් ගත්තා. කුමාරයා ටිකක් දුර ගිහිලා හැරී බැලුවාම පිරිස මෙතන වැඳිලා ඉන්නවා මේ පසේ බුදුහාමුදුරුවෝ ළඟ. අතාපිටින් බැලලා ඇවිල්ලා පිරිසට තර්ජනය කරලා පසේ බුදුරජාන් වහන්සේගේ අතේ තියෙන පාත්‍රය අරගෙන පොළවේ ගෑවා. නැටි පාත්‍රයේ කුඩු කුඩු වුණා. ඊළඟට පසේ බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන් මේ කුමාරයාගේ මුහුණ බැලුවා. කුමාරයාගේ මුහුණ බානකොට මහත් හඳින් ගර්ජනාත්මකව තර්ජනයක් කළා තමුන්නාසේ මං දිහා බලන්නේ තමුන්නාස දන්නේ නැද්ද මම කිතවාස රජුගේ දුෂ්ට පුත්‍රයා කියලා දුෂ්ට කුමාරයා කියලා කියනකොට පසේ බුදුරජාන් වහන්සේ සැනකින් අහසට පෑ නැගලා වැදියා නොකෙනී ගියා විතරයි ධනවෝ ධනවෝ කියලා කෑ ගාමින් වතුර ඉල්ලුවා නේතරන් සුලභව තිබුණ වතුර කොහොම හිඳිලා වතුර ප්‍රකක් නැති හැටියට පොළවේ වතුර හිඳිලා මේ දරුවා වතුර නැතුව කලුණේ කළා අවීක්‍ය මහා නරකේ උපන්නා. හැබැයි ඉතින් අවාසනාවන්ත මහා පාපයක්. අවීක්‍යේ බොහෝ කාලයක් දුක් විඳලා විඳලා ඇවිල්ලා പ്രേතාත්ම භාව 500ක්ම දුක් විඳා. තිරිසන් ආත්මා 500ක්ම දුක් විඳා. ඔය වාගේ මහා දුක්ඛ ස්කන්ධයක් එක අකුසලෙන් විඳලා අපේ බුද්ධ ශාසන කාලයේ කේවට කුලයක ඉපදිලා මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා වැඩි කාල නොගෙහිලා සෞඛලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ හඳුන්වන්නේ සානුපබ්බත වාසී පොට්ටපාද රහතන් වහන්සේ. එදා ඒ කිතවාස රජුරෝ මේ පුතාගේ අභාවය ගැන ඇහිලා ආරංචි වෙලා පුදුම වේදනාවක් ඇති වුණා. දිම දිගා වෙන. කැඩින් ඉන්න බැඩෝ බිම දිගා වෙලා අඬ අඬ ශෝකයෙන් තැවි තැවි කෑම වේල් හතක් ගත්තේ නැතුව හිටියා. මැතියමින් තුරුද්ද සෙසු පිරිසිදු ඇවිල්ලා නොයේක දෙයට යාඥා කළා 13 අමාරක්ම නැගිටින කෑම වේල හතක් කියන්නේ ඒකයි පස්සේ රජුවන් ඊතුන මේ අදහසක් මේ දරුවා උපදින කොට කිව්වනේ දෛවාඥෝ මේ දරුවා බොහොම කිපෙනසුණු කෙනෙක් වතුර නැතුව මේ යනවා කියලා මේ දරුවාගෙන කර්මයේනේ දැන් මේ දරුවා වෙනින් ශෝක වෙවි ඉඳලා මමත් මිය ගියා නම් ඇති වැඩක් නැහනේ මේ දරු සෙනහස නිසානේ මට මෙච්චර වේදනාවක් ආවේ. මින් ඉදිරියට මගේ ජීවිතේ යම් පිනක් කරගෙන තියනවා නම් ඒ පිනේ දෙලෙන් නිවන් දකින්නතුරු හිත ඇතිතේ ගැන හරි හිත නැති දෙයක් ගැන හරි කවදාකවත් මගේ සිතේ ආසාවක්, ගේදයක්, තෘෂ්ණාවක්, අධික සෙනහසක් පහළ නොවේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ ගුණය රහත් වෙනතුරු ආවා. මෙන්න මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කිසිදාක ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කිසිදාක වෛර කරන්නේ නැහැ කිසිදාක මත්පැන් බොන්නේ නැහැ කිසිදාක කිසි දෙයක් ගැන අධික ස්නේහස කරන්නේ නැහැ ඒ වාගේ සසරදී පුරුදු කරගෙන ආපු බැවින් ඒකා සංකේය කල්පලක්ෂයේ පුරා කිසිදාක අතමා නරකයට ගියේ නැහැ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ උසුකත් නරකයේ උපාන්නේ නැහැ ලෝකාන්තරික නරකේ උපාන්නේ නැහැ මනුස්ස ලෝකයේ අන්ධව උපන්නේ නැහැ, දිහිරව උපන්නේ නැහැ, ගොළුව උපන්නේ නැහැ, මන්ද බුද්ධික වෙලා උපන්නේ නැහැ, අංගලි කරලා උපන්නේ නැහැ. උකුණු පන්තන බොහෝම ඥානවන්ත ජීවිත ලබා ගත්තා. මේ මෙරිලා තමයි සම්බුද්ධ ශාසනයෙහි අග්‍රශ්‍රාවකයන් වහන්සේ බාටපත් උනේ. දැන් මේ ප්‍රවෘත්තිය මා හඳුන්වන්න යෙදුනේ අපේ මේ වයෝවෘද්ධ මව්වරු පියවරු එවාගේ මේ උපකාර ලබන අනාථ නිවාසයේ වාසය කරන ළමා නිවාසයේ වාසය කරන කුඩා දරුවෝ අපි හිතන්නට ඕනේ අපටත් ඒ වාගේ අදිෂ්ඨාන කළොත් නිවන දක්වා යන යාපද්දේ පුරුදු කරගන්න පුළුවන්. අපි හිතන්නට ඕනේ අපි නිවන් දකින තුරු අපාතින් කවදාකවත් ප්‍රාණඝාතයක් නොවේවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕනේ. නිවන් දකින තුරු අනුන් සතු නූල් පොටක් දෙයක් තරම්වත් හොයකින් ගැනීමක් අපට නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින තුරු අපට කවදාකවත් කාම මිත්‍යාචාරයේ කියන නින්දිත පාපේ නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින තුරු අපට කවදාකවත්ම අසත්‍ය වචනයක් කතා කරන්න නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින තුරු අපට කවදාකවත්ම මද්යපානය සිද්ධ නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින තුරු අපට කවදාකවත් කේලාම්බ ශක්තියක් නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින තුරු අනුන්ගේ සිතට වේදනා ගෙන දෙන පරිස වචනයක් කියන්නේ නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින තුරු අපට හිස් වචනයක් කියන්නේ නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින්නතුළු අපට කවදාකවත් අනුන්ගේ දේට ආශාවක් ඇති නොවේවා කියලා අධිෂ්ඨාන කරන්න නිවන් දකින්නතුළු අපට කවදාකවත් කිසි කෙනෙක් ගැන ක්‍රෝධයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් ඇති නොවේවා කියලා අධිෂ්ඨාන කරන්න නිවන් දකින්නතුළු අපට මිත්‍යා දෘෂ්ටියක් පාලන වේවා සම්මා දිට්ඨියම ලැබේවා කියලා අධිෂ්ඨාන කරන්නකෝ නිවන් දකින්නතුළු අපට පංචශීලයේ මනවින් ආරක්ෂා කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්ට නිවන් දක්න තුරු අපට උපෝසත සීලය සමාදන්ව රකින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්ට නිවන් දක්න තුරු අපට මෛත්‍රී වඩන්ට වාසනාව වේවා අදිෂ්ඨාන කරන්ට නිවන් දක්න තුරු අපට කරුණාව දිනු කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්ට නිවන් දකින අතුරු අපට මුදිතා ගුණේ පිහිටාවා කියලා අදිස්ථාන කරන්න ඕන. නිවන් දකින අතුරු අපට උපේක්ෂා ගුණේ පිහිටාවා කියලා අදිස්ථාන කරන්න ඕන. නිවන් දකින අතුරු අපට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයම ලැබේවා අදිස්ථාන කරන්න ඕන. නිවන් දකින අතුරු අපට සද්ධර්මයේ මහන්ත ලැබේවා කියලා අදිස්ථාන කරන්න. නිවන් දකින අතුරු අපට යෝනිසෝ මනසිකාරයෙන්ම නුවණ හසුරවන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරන්න. නිවන් දකින්නතුරු අපට සතර මඟ ඵල නිවන සඳහා පිළිවෙත් පුරා ගන්නට ජාති ජාතිත් ලැබේවා වාසනාව වේවා කියලා අධිෂ්ඨාන කරන්නට. මේ වාගේ අධිෂ්ඨාන ඇතුව අපි උදේ හවසේ පංචශීලයේ තිසරණේ සහිත සමාදන්ව මේක නිතර නිතර හිතින් කියවන්නට ඕනේ. එවාගේම උපෝසත දවසේදී සිල් සමාදන් වෙනවා නම් ඒක නිතර නිතර හිතේ කියවන්නට ඕනේ. ඉතිපිසෝ ගාථා පාඨය නිතර නිතර කියවන්නට ඕනේ හිතින්. ස්වාක්ඛාතෝ ගාථා පාඨය නිතර කියවන්නට ඕනේ සිතින්. සුපටිපන්නෝ ගාථා පාඨය නිතර සින්දුවක් හිතින් කියවන්නට ඕනේ. සබ්බපාපස් ගාථා පාඨය නිතර කියවන්නට ඕනේ. කරණීයමෙත් සූත්‍රය නිතර නිතර හිතින් කියවන්නට ඕනේ. මේ මාගේ හිත නිදාන නිතරම කුසල් සිතෙන් පවත්වා ගන්න යනකොට අපේ සිතේ සිතන ප්‍රතන සියල්ලම ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉජ්ජති වික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා මානෙනි සීලවන්තයාගේ සිතේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා පිරිසුදු බැවින් කියලා දේශනා කළා ඒක නිසා අපි සෑම විටම නිත්‍ය වශයෙන් පංචශීලයෙන් පිරිසුදුව සීලවන්ත වෙමු. එවාගෙම තුනුරුවම් පිළිගැනීමේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. එවාගෙම නිතරම කුසල් කරගැනීමේ සිහිය පවත්වමු. එවාගේම හිත තන්පත් වෙන හැටියට කුසල්සෙත් පහළ කරගනිමු. නිතර බුදුබණ ආමින් බුදුබණ කියවමින් බුදුබණ මෙනෙහි කරමින් නුවණ දියුණු කරගන්න අදිෂ්ඨාන කරගනිමු. දැන් අද මේ දවසේදී වර්ෂයක් පාසා සිදු කරන ලබන දිව්‍යාගල ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍ය හික්කාඩුවේ ධම්මසේල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මේ සභාපති ජයතිලක මැතිතුමා නම් ආදි කොට ඇති පිරිස එකතු වෙලා වර්ෂයක් පාසා මේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටි මව්වරුන්ද පියවරුන්ද ළමා නිවාසයේ ළමයින්ට එවගේ පාලනය කරන පාලක පින්නතුන්වත් අවශ්‍ය අවශ්‍ය දේවල් පරිත්‍යාග කිරීමේ චාරිත්‍රයක් පවත්වාගෙන යනවා. මේ චාරිත්‍රයේ ප්‍රධාන අරමුණ වන්නේ <clears throat> අද වාගේ දවසකදී සම්බුද්ධ ශාසනයේ මුදුන්මල් කඩක්මින් වැඩේ ඉඳලා අපවත් ඒ වදාලා අපේ පූජනීය මහෝපාද්‍යයන් වහන්සේ සිහිපත් කිරීම පිණිසයි මේ පින්කම සිද්ධ කරන්නේ. අද උදේ වරුවේ ගල්දුව ආරණ්‍ය සේනාසනයේ පින් පැමිණවීම සිද්ධ කළා. ඊයේ සන්ධ්‍යාවාරයේ ගල්දුව ආරණ්‍යයේ බෝධීන් වහන්සේ ළඟ විශේෂ බුද්ධ පූජාවක් පවත්වලා පින් පැමිණවීම සිදු කළා. ලංකාවේ බොහෝ සේනාසනවල මේ පින් පැමිණවීම සිද්ධ වෙනවා. ඊතරගල නිස්සරණ වාණී සහ දාස්ත්‍රීල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේද මේ පින්කම් පෙළ සිද්ධ වෙනවා. මේ විදිහට මේ පින්කම් සිද්ධ කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ පූජනීය මාහිමියන් වහන්සේට අඩුපාඩු පිනක් ලබා දෙනවා හැම නෙමෙයි. ඒ මාහිමියන් වහන්සේ පිනෙන් පිරීලා ඉතිරිලා හිටියේ කෙනෙක්. අපි මේ සිද්ධ කරන්නේ කළගුණ සැලකීමේ සීරසෙන් ගුණානුස්මරණ පින්කම කිරීමෙන් සසර වසන තුරු අපට නිවන් දකින තුරු ඒ වාගේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා කියන පැතුමයි. ඒක නිසා දැන් මේ මාහිමියන් වහන්සේගේ පුණ්‍යාත්මයේ ජීවිතය ගැන සලකා බලනකොට බොහෝම ප්‍රසාදනීයයි. ඒ මාහිමියන් වහන්සේ ඉපදලා තියෙන්නේ 901 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 11 වෙනි 11 වෙනිදා. ඔව් 11 වෙනිදා. ඒ ස්වාමින් වහන්සේ වයස 16 දී බුද්ධ ශාසනය පැවිදි වුණා. උන්වහන්සේ කුඩා කාලයේ පටන් ගමේ පන්සලේ ප්‍රධාන උපාසකතුමාගේ පුතා බැවින් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නය ඇසුරු කළා. ඒ කාලේ ඇසුරු කළ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්ත ගුණවන්ත උත්තමයෝ. උන්වහන්සේ පැවිදි වුණේ දේවගොඩ ශ්‍රී විජයාරාම කියන විහාරස්ථානයෙහි පූජනීය මාතලේ අග්ගධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන්ුයි. ඒ මාතලේ අග්ගධම්මා ලංකාරේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේම ජේෂ්ඨ ශිෂ්‍ය රත්නය වෙන්නේ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ ගානේ ගුණ සම්පන්න කලුතරේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ ළඟ මූලික අධ්‍යාපනය ලැබුවා. ඊළාට විශේෂ අධ්‍යාපනය සඳහා කොළඹ කිත්තුවේ අතුරුගිරියේ බෝධිරුක්කාරාම ආදිවාසී පූජනීය මුල්ලේගම ශ්‍රී සීලාලංකාර පඬිත් ස්වාමීන් වහන්සේ ළඟටපත් වුණා. ඒදී pāli භාෂාව, සංස්කෘත භාෂාව, සිංහල භාෂාව, ත්‍රිපිටක ධර්මයේ ශබ්ද න්‍යාය, එවාගේම ඡන්දස් අලංකාර ආදී හැම දෙයක් ගැනම පූර්ණ අධ්‍යයනයක් ලැබුවා. එසේ අධ්‍යයනය ලබා උන්වහන්සේ වැඩියෙන් දේවගොඩ ශ්‍රී විද්‍යාරාමයේ වැඩෙන කාලයේ විවේකීව භාවනා කරන්න ලැබුණා. ශ්‍රී කල්යාණ යෝගාස්ම සාකා පටන් ගන්නත් ඉස්සර බටුවෙට ආරණ්‍ය සේනාසනයේට වැඩම කරලා භාවනානුයෝගී වෙ සිටියා. ඉදී දායකත්වයේ දරුවේ යතියන යතියන ආමාත්‍යාගේ ප්‍රධාන වතුරු සුපුරේ වතු සුපුරෙන් තැන්දන්තුමා වන ඩීජේ හෙට්ටිගේ මැතිතුමා තමයි ප්‍රධාන දායක වෙ සිටියේ. බටහිර ආරණ්‍යයේ පහසුකම් මදි නිසා ස්වාමීන් වහන්සේට වෙනම ආරණ්‍යයක් හදා දෙන්න මේ ඩීජේ හෙට්ටිගේ සුපරින්ටෙන්ඩන්ට් තුමා බලාපොරොත්තු වුණා. ඒ සඳහා එතුමාගේ ඉඩමක් තියෙනවා අම්බලන්තොට රිදීගම ප්‍රදේශයේ කොක්ගල්ල කියලා. ඒ ස්ථානයේ බලන්න ගියාම ජලපාසුව නැති නිසා එතන අත්හැරියා. නැවත ස්වාමීන් වහන්සේ බටහිරට ඇවිල්ලා නැවත දේවගුඩ විද්‍යාරාමයේ වැඩ ඉන්න කාලේ තමයි අපේ පූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේසේ ජිනවංශ ස්වාමීන් වහන්සේ මෙම සේ කල්යාණ යෝගාස්ම සාස්ත්‍රා වැඩපිළිවෙල ගැන මුල් ආරම්භයේ ආරම්භ කෙළි. ලංකා පුරාම নানা දිසා භාගයන්හි ධර්ම දේශනා කරමින් කිලමින පත්‍රයේ දාම් ලිපි සපයමින් විවිධාකාරයෙන් ජනතාව අවදි කරමින් ඉඳලා මේ වැඩසටහනට කෝණ අනුග්‍රහය සඳහා සූදානම් ප්‍රධානාචාර්ය දුරේට පත් කරගන්න බලාපොරොත්තු වුණේ මේ ආද සිහිපත් කරන ලබන පූජනීය මාතර ශ්‍රී ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ බොහෝ විවේකයටයි කැමැති. ඊට පෙර පිරිවෙන් ස්ථාන කීපයක ආචාර්යත්වයෙන් වැඩ කළ අතර දාලා හිටියේ. පිරිස් මැද වැඩ කරනවාට උන්වහන්සේ වැඩි මනාපන එකලා වින්දයි කැමැති. නමුත් මේ කඩවැද්දේ මාහිමියන් වහන්සේගේ විචක්ෂණ බුද්ධිමත් ආරාධනය පිළිගෙන මේ සේ කල්යාණ යෝගාස්ම ශාස්ත්‍රාවේ ප්‍රධාන ආචාර්ය වංශය ඇටියෙත 1900 51 ජූනි මාසේ 18 වෙනිදාට උදා වූ කොසන්පුර පසළොස්වක් බොහෝ දවසකදී මේ ප්‍රදේශයේම ලංකාවේ අග්‍රගණ්‍ය බෞද්ධ නගරය වෙන අම්බලන්ගොඩ දේවගොඩ මේ දෙල්දුවේ ආරණ්‍ය සේනාසනයේදී 12 නමක් පැවිදි කරවීමෙන් ආරම්භ කරන්න යෙදුණා. ඒ මේ මාහිමියන් වහන්සේ සෑම කල්ලිම බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා පුදුම විදිහේ ගැඹුරට කල්පනා කරමින් වැඩ කළා. බොහෝ සෙයින් අපේ ශ්‍රී කල්යාණ යෝගාස්ම සංස්ථාවේ අද දක්වාම තුන් වේලට බුද්ධ වන්දනා කරමේ සකස් වුණේ ඒ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තේ. ඒ වගේම දිනචරියාව නමින් වදන්ත 25ක් ඇති උපදේශමාලාව සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ අතින්. වගන්ති 57ක් සහිත කතිකාවත සම්පාදනය කළේ ස්වාමින් වහන්සේගේ අතින්. විදර්ශනා පරිපූර්ණ නැමෙන් නැමැති විශාල භාවනා ග්‍රන්ථයන් සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තේ. ස්වාමීන් වහන්සේගේ ඒ අධීක්ෂණය යටතේ සේ කල්යාණ යෝගාශ්ම සංස්ථාවට පුදුම ජීවියක් ලැබුණා. පූජනීය පඬිතු කඩවැද්දේ ශ්‍රී ජනවංශාභිදාන මාහිමියන් වහන්සේ ප්‍රධාන අනුශාසකත්වයේ දරුව අතර ප්‍රධානාචාර්යත්වයෙන් මේ බුද්ධ ශාසනයට උරදී ලයදී කටයුතු කළේ මේ අපවත්ී වදාළ පූජනීය පාජකේ පඬිත මාතරිසනේ ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේ පසු කාලයේ කාලුදු 25ක් තිස්සේ මේ වඩින්නේම නැතුව භාවනා නියෝගියම ගත කෙලේ නීතිරගල නිස්සරණවන සේනාසනයෙහි ඒන කාලයේදී දේශීය විදේශීය විශාල පිරිසකට ධර්මානුශාසනා සහ භාවනෝපදේශ දෙමින් බුදුම ධර්ම සේවයක්ද සිද්ධ කළා ඒ කාලයේ වැදගත් දහම් පොත්පත් කීපයක්ද ස්වාමින් වහන්සේගේ අතින් සම්පාදනය වුණා. සමථ ප්‍රාර්ථනා භාවනා මාර්ගයේ සප්ත විසුද්ධිය මේ සහ <clears throat> මේ ආදි වශයෙන් පොත් කීපයක් මේ සම්පාදනය වුණා. ආනාපාන සති භාවනාව මේ වාගේ දහම් පොත්පත් සහ බොහෝ සෙයින් ධර්ම දේශනා වශයෙන් ඒ යෝගාවචර පිළිසෙට අනුග්‍රහ සැලසලා තියෙනවා. මේ වැඩේ ඉන්න පූජ්‍ය කඩුවේ ධම්මශීල ස්වාමින් වහන්සේද මම හිතන අවුරුදු 15ක් 20ක් තරම් වගේ ඒ ස්වාමින් වහන්සේ ඇසුරේ වාසය කරලා තියෙනවා. ඒ කාලයේදී ස්වාමින් වහන්සේ දකින්න බොහෝ දුර බැහැරින් ප්‍රවාසෙන ගේනවා. මට මතකයි 1000ක් ඒ කියන්නේ 1980 80 මැයි මාසේ පලෙන්ද වාගේ දිනයක තිබුණා දායක සභාවේ සම්මේලනයක් වීතිරිගල නිස්සරණ වන්නේ භාවනා ශාලාවේ. ඒ වෙලාවේදී කතා කළේ පසු කාලයක ආයුර්වේද කොමසාරිස්ව හිටියේ කොතලාවල වෙද මහත්මයා පුදුම කතාවක් කිව්වා. "නුඹතුමා ස්වාමීනි මගේ හිතට යම් බරක් ගැටලුවක් ආම් මං එනවා නිස්සරණ වනයේට." ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉන්නේ කුටිය ළඟට පැත්තක වෙලා මිදුලේ බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මිදුල දිහා බලාගෙන ඉන්නකොට මගේ සිතේ තියෙන ඔක්කොම ගැටලු ඉවත් වෙලා හිතේ අසහනකාරී ඉවත් වෙලා පුදුම සනසිල්ලක් මගේ හිතට ඇති වෙනවා. සමහර දවස්වල ස්වාමීන් වහන්සේ කතා නොකරව මං ආපහු යන්නේ හිත හදාගෙන. මේකෙන් මම තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ මේ උත්තරයන් වහන්සේ වැඩ ඉන්නේ කුටි අවත පවා බොහොම සනසිල්ලක් ලැබෙනවා අභ්‍යන්තර සංතානේ මොනතරම් සාංශ ගුණයක් උන්වහන්සේගෙන් පැතිරෙනු ඇද්ද කියලායි එදා වෙද මහත්යා මහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කළේ මේ වාගේ තමයි දුතුන්ට සනසුම ගෙන දෙන්නේ මහා සංඝරත්නයේ අතරතේ හරියට මුඳුන් මල් කඩක් මෙන් වැඩ සිටියා. ඒ මාහිමියන් වහන්සේ අපවත් වුණේ 1992 අප්‍රේල් මාසේ 30 වෙනිදා. අන්තිම මොහොතේදී අපි උපස්ථාන කරමින් සිටියේ. දැන් හයක්ම හතරක් නෑර පිරිත් දේශනා කරමින් ඉස පිරිමැඳෙමින් බුදු පිළිමයක් එහාට පේන්න අල්ලගෙන ඉන්න අතර තමයි ස්වාමීන් වහන්සේ අර විදිහට අපවත් වීමේ ආසන්නතාව ආවේ. අන්තිම මොහොතේදී ශරීරයෙන් කවදාකවත් නොතිබිච්ච සංවම් පාටක් පැතිරෙන්න පටන් ගත්තා. මේ රංවම් පාට පැතිරෙන අතරේ ස්වාමීන් වහන්සේ හෙමින් හෙමින් තොල මතුරන්න වගේ යමක් කියන්න ගත්තා. මම ඒව මොනවද ස්වාමීන් වහන්සේ කියන්නේ? අපි මොනවද කරන්න ඕනේ? ඒවට උත්තර නැහැ. අපි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ බොහෝ සෙයින් මෛත්‍රී භාවනාව දියුණුයි. සමහර විට මෛත්‍රී ධ්‍යානලාභයෙන් ඉඳ ඇති. මේ මෛත්‍රී බලය තමයි මේ කහපාර රන්වන් පාට ශරීරේ පැතුරුනේ. ඒ අවසාන මොහොතේදී තමන්ට ජීවිතේ පුරා උපකාර කළ ගිහි පැවිදි හැමදෙනාට මෛත්‍රී වැඩිම තමයි තොල මතුරුමින් කළ තියෙන්නේ කියලා මං හිතුවා. එදා ඒ ශරීරයේ ඇතිවෙච්ච සංවං වර්ණය ආදාන කරන්න අපවත් වෙලා දවස් 8ක්ම තිබුණා. ඒ වර්ණය වෙනස් වුණේම නැහැ. ඒක දැකලා මේ ගාල්ලේ උගත් මහත්මයෙක් මගෙන් අහනවා ස්වාමීනි මේ අපවත් එක්ක මාහිමියන් වහන්සේ අධිගමයක් ලබාන හිටියද කියලා. මම කිව්වා අපට කියලා නැහැ කවදාකවත්. නමුත් අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ විශේෂ අධිගමයක් ලබා නැති කියලා. ඒ වාගේ ආචාර්ය දුර්ලභගානි සංඝ පිටුරුන් වහන්සේ නමක් උදෙසා තමයි අද මේ වැඩිහිටි නිවාසයේ ළමා නිවාසයේ මේ පින්කම වාර්ෂික වශයෙන් සිද්ධ කරන්න යෙදුනේ. ඒතොර මෙතෙක් වේලා ඒ සිද්ධ කළ පරිත්‍යාගය ඒ මාහිමියන් වහන්සේගේ සියහත්යෙන් ලැබුණා හා සමානව මේ ලබාගත් මව්වරුන්ගේ පියවරුන්ගේ දරුවන්ගේ දිව්‍ය ඖෂධයක් හා සමාන සැපදායක පූජාවක් වේවා. මේවා පරිහරණය කරන මේ මව්වරුන් දෙපියවරුන් දරුවන් දෙ කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා නිතර නිතර මෛත්‍රී සිතින් සිත සැනසීමටපත් වේවා ඒ පූජනීය මාහිමියන් වහන්සේගේ සීලානුභාවයෙන් සමාධානුභාවයෙන් ප්‍රඥානුභාවයෙන් මේ මව්වරුන් දෙපියවරුන් දරුවන් දෙ සිතක් සාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා හැම දිනාට කායික සෝය වැඩේවා බිය වදුරු නැති වේවා සුවපත් වූ සිත් ඇතුළේ සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා නපුරු කේන නොකෙනේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිසයන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා මෙලොව වශයෙන් බොහෝ කාලයක් නිරුපද්‍රිතව ජීවත් වේවා එවාගේම සසර වශයෙන් මෙවැනි <clears throat> වයෝවෘද්ධකමකින් පීඩාවක් නොවේවා අසරණකමක් කවදාකවත් නොම වේවා සෑම සම්පත්තියකින්ම ඉරිලා ඉතිල හොඳ කල්යාණ මිත්‍රයන් ලබාගෙන සද්ධර්මයේ ඇතුව යෝනිසෝ මනසිකාරය ඇතුව ධර්මා දාන ප්‍රතිපදාව යෙදিলা භවයක් පාසා සුගති සම්පත් විඳලා කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිහි සැනසේ වදාළ අජරාමර සාන්තාග්‍රාමා මහ නිවන්සෝ පිණිසද මේ ප්‍රාප්තිදානමේ කුසලයේ හේතු වේවා කියලා අපි මෛත්‍රියෙන් කින් පමුණුවමු. එවාගෙම මෙන්න වැඩිච නිවාසයේ පරිත්‍යාග කළා වූ පින්නතුන්ද දැනට මේක පවත්වාගෙන යන මෙහි බාහිරකාර මණ්ඩලයටත් පාලක පක්ෂයේ සෑම දිනකටත් සහයෝගය දෙන සැමටත් මේ පූජා භාණ්ඩ නිස්පාද සම්පාදනය කළ අනුග්‍රහ කළ සෑම දිනකටම විශේෂයෙන් මේ පූජාව සඳහා අනුශාසනා කරමින් අනුග්‍රහ සැලසූ පූජ්‍ය ධම්මසේල ස්වාමින් වහන්සේට දිව්‍යාගල ආරණ්‍යයේ දායක මණ්ඩලයේ සභාපතිතුමාණන් ඇතුළු සැමටත් සාදු කියා සිත්පාදවාගා සෑම දෙනාටත් මෙලොව වශයෙන් නිදුක්ව නිරෝගීව සුවපත්ව වින්සත් සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා සාම්ප්‍රදායික වශයෙන් භවයක් පාසා සද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණ සම්පන්න කල්යාණ මිත්‍ර ජීවිත ලැබේවා තම තමා පතන බෝධි ඥානයකින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමි සැනසී වදාළේ සදාකාලික සාන්ත ප්‍රණීතාග්‍ර අමාමා නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. යන්දුනිමිත්තං අවමංගලං කේයෝ චමනාපෝ සකුණස්ස සන්දු පාපංගහෝ දුස්සුපිනං අකන්තං ධම්මං බාලේන විනාශමින්තු යන්දුනිමිත්තං අවමංගලං කේයෝ චමනාපෝ සකුණස්ස සන්දු පාපන්නහෝ දුස්සුපිනන්න කන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛප්පත්තාච නින්දුක්ඛා භයප්පත්තාච නිම්බයා සෝකම් තන්තාච නිසෝකාවන්තු සම්මේති පානිනා එත්තාවකාචයම් හේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවාං අනුගන්තු සම්ම සම්පත්ති සිද්ධියා දානං දදන්තු සන්දායේ සීලං රක්ඛන්තු සම්බද